ඊළඟට පසින්දු මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. සමහරවිට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අද කාලේ ෆෑන්ඩ් මේ ගොඩක් යන කටකවතක් තියෙනවා මේ යටිසිත සැලසුම් කිරීම ඒ වගේ ඒවා ගැන සෑහන ලංකාවෙත් තියෙනවා දැන් කතා වෙනවා. ඒතර එවැනි දෙයක් යොදාගෙන කියමු දැන් ප්‍රයෝග සම්පatti නැති කෙනෙක්ට කියන්නේ දැන් ওই ධාර්මික බවක් සිල් බවක් නැති කෙනෙක්ට එවැනි යටිසිත සැලසුම් කිරීම ওই මොහොනේටපත් කරලා ඒ වගේ එවැනි දෙයක් හරහා යටිසිත සැලසුම් කිරීම හරහා ඔහුට ප්‍රයෝග සම්පත්තියක් ලබා දුන්නොත් අපි කියමු එයා ධාර්මික කරොත් එවැනි දෙයක් එවැනි කියන්නේ යාට ප්‍රයෝග සම්පත්තිය ලැබීමට පුණ්‍ය බල මහිමයක් නැති කෙනෙක්ට ඒවා පවතිනවද එතකොට එය එය අයත් වෙන්නේ එතන ප්‍රයෝග සම්පත්තියටද නැත්නම් කාල සම්පත්තියටද සාමාන්‍යයෙන් පොඩ්ඩක් කරන්න දැන් ඇත්තටම යටිසිත සැලසුම් කිරීම කියලා මෝහණය කරලා මනසට යම් යම් දේවල් කාවද්දන්නට බටහිර මනෝවිද්‍යාව තුළ යම් ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒවා අර මේ රූපය වෙනස් කරන්නට එන්නත් විදලා එතකොට රසායනික ඖෂධ වර්ග දීලා අන්න එහෙම කරනවා වගේ වැඩක් තමයි. ඒ කියන්නේ કૃත්‍රිම වැඩක්. බලහත්කාරයෙන් කරන දෙයක්. ඉතින් ඒකෙන් පොඩි తాවකාලික වෙනසක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඊට වඩා බරපතල හානියක් කල්යාමේදී සිද්ධ වෙන්නටත් බැරි කමක් නැහැ. ඉතින් දැන් ඒක ඔහු හිතාමතා කල්පනා කරලා තේරුම් අරගෙන පුහුණු කරගන්නා දෙයක් නෙවෙයිනේ. ඒ නිසා <clears throat> අර తాවකාලිකව පොඩි පොඩි ගැටලු සමනය කරන්නට ඒක යම්කිසි උපාය මාර්ගයක් වෙන්න පුළුවන්. අපි දැන් රෝගයක් හැදුනහම ඒකට ඖෂධ ප්‍රතිකාරයක් කරනවා වගේ. හැබැයි ඒකට උඩින් පිළියම් කළාට ඇඟ ඇතුලේ ඒකට ප්‍රතිශක්තිය හැදෙන්න ඕන. ඒ ප්‍රතිශක්තිය හැදුනේ නැතිනම් අපි පිටස්තරින් කොච්චර බෙහෙත් ආලේප කළා වුණත් ඒකෙන් මේක වැඩි කලක් සමනය කරලා තියන්න බෑ. අන්න ඒ වගේ ඔහුගේ චින්තන රටාව નિවරදිව සැකසුනේ නැතිනම් ඔහුගේ ආකල්ප සම්පත්තිය નિවරදිව සැකසුනේ නැතිනම් එතකොට ලෝකයට ප්‍රතිචාර දක්වන්න හේතුඵල වශයෙන් ඔහුට සබුද්ධික වෙන්න ප්‍රඥාවන්ත වෙන්න කටයුතු කරන්න ඔහු පුහුණුුනේ නැතිනම් සාංශාරික හුරුවක් නැතිනම් සහ මේ ජීවිතේ ඒව අවදි කරගත්තේ නැතිනම් අර විදිහට බලහත්කාරයෙන් કૃතිම විදිහට යම්කිසි සංඥා ටිකක් කාවද්දලා නිකන් අර රොබෝ කෙනෙක් ක්‍රියාත්මක වෙන්න වගේ තමයි එතකොට ඔහු ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔහු හිතාමතා නෙමෙයි. අර අර යටින් ඇති කරන පොඩි උත්තේජනයක් එක්කලා තමයි ක්‍රියාත්මක. ඉතින් ඒ එහෙම ඒ වගේ වැඩක් තමයි කරන්නේ වෙන පැත්තකින් ගත්තොත් දැන් ওই මානසික රෝගීන්ට යම් යම් රසායනික ඖෂධ වර්ග දෙන්නේ. එතකොට ඒ ඖෂධ වලින් ඇඟේ රසායනික වෙනසක් ඇති කළාම ඔහු අර දඩබ්බර ගතිය නැතුව අර විකාර රූපී මනෝභාවයන් නැතුව බොහොම සහනශීලී විදිහට කටයුතු කරන්න පෙළඹෙනවා. හැබැයි ඒක ඔහුගේ චින්තනයේ වෙනසක් නෙමෙයි. ඒක රසායනික වශයෙන් වෙනස් කරලා තියෙනවා. අන්න ඒ වගේ કૃත්‍රිම වැඩක් විතරයි ඒ විදිහට යටිසිත සකස් කරනවා කියලා පිටස්තරින් යම් යම් ඇනවුම් දීලා වෙනස්කම් කිරීම. ඉතින් ඒවා සාර්ථක නම් බුදුරජාණන් වහන්සේ තමයි ඒවා පැහැදිලිව කියා දෙන්නේ මෙන්න මෙහෙම කරන්න කියලා. හැබැයි తాවකාලිකව ඒවා යම් ප්‍රමාණයකට පළදරනවා ඒවා වැඩක්ම නැහැ කියලා කියන්න බෑ ඒකයි අපි කිව්වේ අර දැන් බරපතල රෝගියෙකුට අර විදිහට සියදිවි නසා ගන්න උත්සාහ කරන කෙනෙකුට ඒක වළක්වන්නම බැරි නම් ඉතින් රසායනික ඖෂධයක් පාවිච්චි කිරීම වරදක් නෙමෙයි අර ජීවිතේ රැකගන්න. හැබැයි ඒ ඔහුගේ හෝ ඇයගේ චින්තනය වෙනස් කරන්න ඒ බෙහෙතෙන් විතරක් බෑ බෙහෙත් ටික දීලා අර බරපතල ආවේගයේ සමනය කරලා ඊට පස්සේ ඔහු උපදේශනය තුලින් ටිකෙන් ටික ඔහුගේ චින්තනය හදන්න හිතන විදිහ අන්න ඒ වගේ අර යම්කිසි මානසික දුබලකමක් මගහරවන්නට මානසික වශයෙන් ඇනවුම් දීලා తాවකාලිකව සමනයක් කරන්නට පුළුවන් හැබැයි ඊට පස්සේ ඔහු පුහුණු කරන්නට ඕන තමන් හිතාමතා ඒ යහපත් කරන තැනට එහෙම කළේ නැත්නම් ඒක නිකන් తాවකාලික වැඩක් විතරයි. එහෙමයි. මාස්ටර්. මොකක්ද?